ඔන්න ඔය වැඩ තුන තමයි අපට චිත්තානුපස්සනාවේදී කරන්න අවශ්‍ය වෙන්නේ. සිත පුහුණු කරන්න නම් ඉස්සලා සිත කියන්නේ මොකක්ද? සිත වැඩ කරන්නේ කොහොමද? සිතේ ස්වභාවය මොකක්ද? කොහොමද සිත ක්‍රියාත්මක වෙන්නේ කියලා හොඳට ප්‍රත්‍යවේක්ෂා කරමින් අධ්‍යයනය කරන්න ඕන. අන්නේ අධ්‍යයනය කරන රටාව තමයි චිත්තානුපස්සනාව. ඊළඟට අපිට එහෙම අධ්‍යයනය කරමින් තව වැඩ දෙකක් කරන්නට තියෙනවා මොකක්ද සිතේ තියෙන දුර්වලකම් හඳුනාගෙන ටික ටික අඩු කරන්න ඕන සිත දියුණු කරන්න සංවර්ධනය කරන්න අවශ්‍ය සාධක තියෙනවා ගුණාංග අන්නේ ගුණාංග හඳුනාගෙන ටික ටික වැඩි කරන්න ඕන ඉතින් ඔය වැඩ දෙක කරන්නට නම් අපි සිත වැඩ කරන විදිහ ඉස්සල්ලා හඳුනා ගන්නට ඕන හඳුනාගෙන ඔය වැඩ දෙක අපිට කරන්න පුළුවන් නම් අපේ සිත වඩා බලවත් සිතක් මට්ටමට වඩා දියුණු මට්ටමට අපට ගෙනෙන්නට පුළුවන්. මයික් එකෙන් කෙරෙන්නේ මොකද්ද කියලා හරියට හඳුනාගෙන ඒකේ දුර්වලකම් ටික පුළුවන් තරම් අඩු කරලා ඒකට අත්‍යවශ්‍ය සාධක ටික වැඩි කරන්න පුළුවන් නම් ඒක දියුණු කරන ලද මයික් එකක් වෙනවා. දියුණු කරන ලද උපකරණයක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ අපේ සිත දියුණු කරන ලද සිතක් බවට පත් වෙන්නේ වඩන ලද සිතක් බවට පත් වෙන්නේ වැඩි දියුණු කරන ලද සංවර්ධනය කරන ලද උසස් මනසක් බවට පත් වෙන්නේ ඒ මනසේ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් අරගෙන ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕන දුර්වලකම් හඳුනාගෙන දුරු කරමින් යහගුණ හඳුනාගෙන වැඩි දියුණු කරන්න දැන් හුඟක් වෙලාවට චිත්තානුපස්සනාව දැන් මේ වැඩිහිටි පින්නතුන් හුඟක් දෙනා සතිපට්ඨාන භාවනාව කරනකොට සිත පිළිබඳව භාවනාව ගැන යම් ප්‍රමාණයකට හරි ඉගෙනගෙන තියෙනවා. නමුත් අපි හිතන්නේම ගොඩක් වෙලාවට භාවනා කරන්න නම් හිත හොඳට එකඟ වෙලා තියෙන්න ඕන. හොඳට සිහිය පිහිටන්න ඕන. හොඳට චිත්ත ඒකාග්‍රතාවය හෙවත් සමාධිය ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් භාවනා කරන්න බෑ. එහෙමනේ අපිට හිතෙන්නේ නේද? ඒ නිසානේ ශබ්ද බද්ධ නැති වෙන්නට ඕන, සංසුන් වෙන්නට ඕන, පරිසරයකට ගැලපෙන්න ඕන, අනිත් අයගෙන් බාධා නොවෙන්නට ඕන. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපි මේ පරීක්ෂණාගාරයක පරීක්ෂණයක් කරනවා වගේ ඒක ඇතුලේ තියෙන සාධක ඔක්කොම පාලනය කරලා ඒක ඇතුලේ දේවල් කළා කියලා මේ පියවි ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ එහෙම නෙමෙයි. පරීක්ෂණාගාරේ පරීක්ෂණය කරනකොට සාධක ඔක්කොම අපි පාලනය කරලා අපට අවශ්‍ය මට්ටමට හදලා උණුසුම අවශ්‍ය මට්ටමට තියලා වායුව අවශ්‍ය මට්ටමට තියලා වායුවේ ජලාංශ ප්‍රමාණය අවශ්‍ය මට්ටමට තියලා දැන් ඔක්කොම ගානට සකස් කරලා තමයි අර පරීක්ෂණය කරන්නේ. එළියට ආපහම මේ පියවි ලෝකේ එහෙම ඒවා නැහැ. පියවි ලෝකේ තියෙන දේවල් වලට අනුකූලව ඒ දේ කරන්න ගියාම ඒක වරදිනවා. ඔය වගේ තමයි අපේ භාවනාවත් ගොඩක් වෙලාවට අපි සද්ද බද්ද නැති කරලා පරිසරයෙන් අයින් වෙලා අනිත් අයට කෑ ගහන්න එපා කියලා තරහ ගන්නන්නට එපා කියලා දාන ටික ලැබෙන්න සලස්සලා ගිලම්පස ටික ලැබෙන්න සලස්සලා කාලසටහනක් හදාගෙන වෙනම ඇඳුමක් හදාගෙන වෙනම තැනකට ගිහිල්ලා දැන් ඔන්න පටන් ගන්න. ඒතර දැන් ඔන්න පාලනය කරන ලද සාධක ඇතුව තමයි දැන් මේ කරන්න ලෑස්ති. හැබැයි ඉතින් gedara ආපුවාම එහෙම නැහැ. බස් එකේ නැග්ගාම එහෙම නෑ මහපාරේදී එහෙම නෑ එතනදී අර තියෙන දුර්ගුණ සියල්ලම මතුවෙන්නට ගන්නවා කැළඹි කැළඹි එන්නට ගන්න. ඒ නිසා අපි මේ ගොඩාක් වෙලාවට කරන්න උත්සාහ කරන්නේ භාවනා දෙකක් බුදුහාමුදුරෝ දේශනා කරනවා භාවනාව දෙවිධයකට සමත විදර්ශනා කියලා. එයින් අපි ওই නොදැනුවත්වම කරන්න හදන්නේ විදර්ශනාව කියලා හිතාගෙනත් අපි වැඩි හරියක් කරන්නේ මොකද්ද? සමතේ. ඇයි දැන් ඔන්න භාජනේ යට තියෙන රොන් මඩ උඩ තියෙන වතුර. දැන් මේක කලම්බන් නැතුව තියෙන තාක්කල් පිරිසිදු වතුර. ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරනවා මේක කැළඹෙන්නේ නැතුව තියාගන්න. ඉතින් කැළඹෙන්නේ නැතුව තියාගත්තාම පිරිසිදුව තියාගන්න පුළුවන්. හැබැයි හැමදාම කුණු ටික ඇතුලේ, මඩ ටික ඇතුලේ. දැන් මඩ සුද්ධ කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? මේක කලම්බන්න වෙනවා. ඉතින් කලම්බනකොට මඩ ටික උඩට එනවා. එතකොට ගඳ ගන්නවා. එතකොට දසාතේ ගෑවෙනවා. හැබැයි එහෙම කරන්නේ නැතුව මේක අවුස්සලා සුද්ධ කරන්න බෑ. සවිදර්ශනාව කියලා කියන්නේ අර එහෙමම යට කරලා හොල්ලන්න නැතුව තියාගෙන ඉන්න ක්‍රමේ නෙමෙයි. හෙල්ලෙනකොට හෙල්ලෙන්නේ මොනවද? ඇවිස්සෙන්නේ මොනවද? ඒවා කොහෙද තිබුණේ? ඒවා අවුස්සන්නේ කොහොමද කියලා හොඳට හොලවලා අවුස්සලා ඒවා මුලින්ම උපුටලා ඉවත් කරන්නට ක්‍රියා කිරීමයි විදර්ශනාව ඒ නිසා විදර්ශනා භාවනාව කරනකොට අපි අර විදිහට වෙන් වෙච්ච පරිසරයක සංසුන් පරිසරයක ඒක පුහුණු කරන්න පුළුවන් නම් ඒක වැරද්දක් නෙමෙයි. එහෙමත් කරන්න ඕන. හැබැයි විදර්ශනා භාවනාව අපි කළ යුත්තේ සංසුන් පරිසරයේ විතරක් නෙමෙයි. ඒක හොඳටම අපට පැහැදිලි වෙනවා මේ චිත්තානුපස්සනාව ගැන මේ සචිත්ත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන කාරණයක් විශේෂයෙන් චිත්තානුපස්සනා සතිපට්ඨානේ පටන් ගන්නෙම අකුසලයකින්. දැන් මේ වැඩි හිටි පින්නතුන්ට සමහරට චිත්තානුපස්සනාවේ මුල් කොටස පාඩම් ඇතිනේ කොහොමද බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති රාගසිතක් Tamanට ඇති වුණා නම් ඒක රාගසිත කියලා දැනගන්න. ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. දැන් රාගසිත කියන්නේ මොකද්ද? කුසල්සිතක්ද අකුසල්සිතක්ද? ඒක අකුසල්සිතක්. ඒක තමයි මේ සත්ත්ව సంతානයේ අනන්ත සංසාරයේ බද්ධ වෙලා තියෙන ප්‍රබලම ක්ලේශය. ඇලීම බැඳීම රාගය තෘෂ්ණාව එතකොට මේන් තමයි සත්‍යය දිගින් දිගට සසරේ පවතින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී මුලින්ම අරගෙන තියෙන්නේ සත්ව సంతානයේ ප්‍රබලම දුර්වලකම.